අවසරයි කෞරණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ 15 වෙනි මේ දුරස්ත භාවනාවට පිළිවෙලේ මේ පංචත්වයේ සූත්‍රය මුල් කරගත්ත දේශනාවලිය ඊ ආරම්භ කරා අද අපි දෙවෙනි අවස්ථාවේ දෙවෙනි දේශනාවට සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සම්බන්ධ වෙන සියලුම දෙනා tempත් වෙමු tempත්ලා ධර්ම ගෞරවයෙන් සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තත්ත්වයේ භික්ඛ වේ යේතේ සමන බ්‍රාහ්මන සංඤී අත්තානම් පඤ්ඤාපෙන්ති අරෝගං පරාමරණං තීති අවසරයි කෞරුණීය ස්වාමීන් වහන්සේ මේ මරණින් මත්තේ ආත්මයේ පැවැත්ම නැත්නම් මරණින් මත්තේ මේ නිට්‍ය වූ ආත්මික පැවැත්ම පිළිබඳව කල්පනා කරන්නා වූ යම් තා පාර්ශවයක් ශ්‍රමණක් බ්‍රාහ්මණය ඉන්නවනම් ඒ මරණින් මත්තේ පවතින ආත්මය සංඤේ කියා ගන්නා මතවාදයක් තියෙනවා. ඉතින් ඒකයි දැන් ඔන්න ਸਰවචනංශ මේ සභාවට ඉදිරිපත් කරන්නේ මේ ලෝකයේ මරණින් මත්තේ ආත්මයක් ඇතයි කියලා පිළිගන්නා වූ සමහර ආගම් තියෙනවා. සමහර ආගම් වල එහෙම ගන්නෑ. එතකොට ඒ තියෙනවා නම් ඒ කියන්නේ අපි මේ ආත්මය හැර ගියාට පස්සේ ඊගාව ආත්මයට යන අතරවාරේ ඒ පැවැත්මක් ස්ථාවර පැවැත්මක් සංජීවූත් ස්ථාවරෝත් පැවැත්මක් ඇත යන මූල ධර්මයේ පදනම් කරගත්ත දේශනා ආගම් නිකාය රාශියක් ලෝකේ තියෙනවා ඉතින් ඒගොල්ලෝ මේ දේවවාදී එහෙම නැත්නම් නිත්‍ය ආගමක් කියන නිත්‍ය නිත්‍ය ආගමක් නෙවෙයි නිත්‍ය ආත්මයක් තියෙනවා කියන එක මේ සූත්‍රේ නන් නෙවෙයි සදාචාර සම්පන්නව ඒක අගේ කරන්නේ එහෙම නැත්නම් සාධාරණීකරණය කරන්නේ දැන් දීගාවට ආත්මයක් තියෙනවා නම් අද කරන කියන දේ හෙටට බලපාන්න ඉඩ තියෙනවා එහෙම නැත්නම් කර්මයක් සහ කර්ම ශක්තියක්. එහෙම නැත්නම් මේ බයලජ්ජාවක්. එහෙම නැත්නම් මේ ඉන්දියා අසංවර ගතියෙන් තද කරන යම් දෙයකින් මේ නිත්‍ය ආත්මයට බලපෑමක් වෙන්න තියෙනවා. ඒ නිසා ආත්මයක් ඇතයි කියලා බාර ගන්න නැත්නම් නිත්‍ය ඒක සාස්වත දිට්ඨිය කියනවා. කියන අය කියන දෙයක් තමයි එහෙම දිට්ඨියක් නැත්නම් ඊට පස්සේ ආත්මයක් නැත්නම් ඒක නැති මොනවා කරුවත් වග වෙන්න ඕන කමක් නැහැ. දැන් දැන් කරන දෙයට වග වෙන්න ඕනේ එයා මේ කළ කළ දේ ඵලඵල දීමක් නැහැ ඉතින් ඒක ඉන්දියාවේ තිබුණේ ශ්‍රී ලංකත් කෘත්වා ඝෘතම් පීවේත් කියලා කොච්චර උනත් කමන්නේ ණය වෙලා ඊටාම සුඛභෝගී ආහාර මේ ඉන්දියාවේ සාමාන්‍යයෙන් ගිතෙල් ගණන් ගන්න බොහොම සුඛභෝගී ආහාරයක් විදිහට ණය වෙලා කිව්වට කමක් නැහැ මොකද උඹ නෙමෙයි ණය කියන්නේ ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. කොච්චර ණයලා කෑවත් කමක් නැහැ කියලා. ඉතින් ඒක ලෝකාර්ථිකය අද හොඳටම පේන්න තියෙනවා. විශාල රටවල් පුදුමාකාර විදිහට ණය. ඒගොල්ලෝ හදලා තියෙන්නේ ආර්ථික ක්‍රමය. ඒගොල්ලන්ට ණය නොදීත් බෑ. ඒගොල්ලෝ නැතුව ජීවත් වෙන්නත් බෑ. ඒක නිසා එක්ක මුදල් අච්චු ගන්න වෙන තැන ණයට ගන්න. ලංකාවේ උංගක් පොහසත් අය තන්නේ කර ජීවත් වෙන්නේ රෝල පෙරලා ණයට ජීවත් වෙන ඒගොල්ලෝ වග වෙන්නේ නැහැ. ඒ නිසා ඒක මේ ආර්ථිකය බොහොම ලස්සනට නියාමිත ධර්ම තියෙනවා. එහෙම තමයි කරණ තියෙන වෙන කරණ දෙයක් නැහැ කියලා. ඉතින් ඒකට විරුද්ධ කට්ටියකුත් තියෙනවා. ඒ කියන්නේ ආත්ම තියෙනවා සංඥා තියෙන පැත්තේ නෙවෙයි. ඒගොල්ල කියනවා දැන් හිත උපදින්න ළමයාත් ඉන්න ළමයාත් ලංකාවේ මෙන්න මෙච්චර ගාණක් නැහැ. තාම ළමයි ඉපදිලත් නැහැ. හැම උපදින කෙනෙකුට ලාංකිකයෝ අපේ තිබුණු රජවල් දිගටම ණයට අරගෙන ඒවට තාම පුළුවන් උණයි කියලා කියනවා. බොහොම නම්බුකාර විදිහට කියනවා මම දන්නේ නැහැ මම ඒක තේරුම් ගත්තද කියලා. ඒ පොලිය ගෙවා ගන්න අපිට පුළුවන් උණයි කියලා. මේ දවසක් ළඟදි වෙනවා අපිට අඩු ගානේ ණය ගෙවිල්ල කෝක වෙතත් අපිට පොලිය ගෙවා ගන්න බැරි වෙනවා. එතකොට අපි වෙනම ලයිස්තුගත වෙනවා. හොර මිනිස්සු නැත්තම් බොල් ණයට වැල් ණයට දාන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කොහොමඩක්වත් මිරිකලා ගන්න. ඉතින් මේ විදිහේ දේවල් වලට යන්න හේතුව නෑ අපි වග වෙන්න ඕනේ අපේ රජයේ තියෙන තාක්කල් අපේ සමිතියේ තියෙන තාක්කල් අපේ පවුලේ තියෙන තාක්කල් අපි ණය වෙලා හරි කාලා බෙලෙමු අවශ්‍යතාවයක් නෑ කියලා මේක මේ දේශපාලන පැත්තේ පැත්තදී. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් කිව්වොත් එහෙම මරණය මැත්තේ මාත්මයක් නෑ සංජී හෝ වේවා අසංජී හෝ වේවා ඒගොල්ලෝ මේ නෑ කියන ගොල්ලන්ට සදාචාරය නෑ කියලා ප්‍රධාන චෝදනාවක් තියෙනවා. දැන් අද පවතින තාක්ෂණයේ විද්‍යාව යන්නේ එම ආත්ම කතාවක නෙවෙයි. ඒ නිසා තාක්ෂණය ඉගෙන ගත්ත කිසිම කෙනෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ මට සදාචාරයක් තියෙනවා කියලා කියන්නේ. ඇත්තෙම නැහැ. මොකද හේතුව සදාචාරය කියන එක තියෙනවනම් විද්‍යාව ඉගෙන ගන්න බෑ. ඒ වුණාට අපි දිගටම ඒ සදාචාර කතාවක් ඕනේ විද්‍යාව ඉගෙන ගන්න විතර රසාවක් හම් වෙන්නේ පිටරට යන්න පුළුවන් වෙන්නේ පරිශන කරන්න පුළුවන් වෙන්නේ කාලෙට එහෙම නැත්නම් අද තියෙන සමාජ මට්ටමට එන්න පුළුවන් වෙන්නේ කියලා පුදුමාකාර විදිහට මේක බාර ගන්නවා. හැබැයි ඒගොල්ලෝ මේ මරණින් මත්තේ ආත්මයක් වෙයි කියන කතාව සම්පූර්ණ බැහැර කරලා තියෙනවා. දැන් මේ යන්නේ ඒකේ අනිත් පැත්ත. මරණින් මත්තේ ආත්මයක් වෙයි. ටිකට පවතින යමක් තියෙනවා. ඒක සංජී. ඒක මේ සංඥා සහිතයි නැත්නම් ඒකේ පාටක් ගඳක් රසක් හඳුනා ගැනීමේ ක්‍රමයක් සලකුණක් නිමිත්තක් තියෙනවා කියලා. ඉතින් ඒක බොරු කරන්න දෙමකක් නැහැ කියලා බොරු කරන්න ඒ බටේ රටවල ඉන්න අතර මේක මේ ත්‍රිපිටකයේ තියෙනවා රජ කෙනෙක් මේ බෝතලයක් අතුල දාලා හොයි හොඳට හිර කරලා සතෙක් මරලා තියෙනවා. එතකොට මේ ආත්මේ පිට වෙනවනේ පාටක් ගඳක් රසක් මොකක් හරි පිට වෙන්න එපායි. පිට වෙන්නේ නැහැ. අපි පණ තියෙන මාළුවේ පොතේට දාලා පත් කරනවා. පත් කළ බලනවා මේ මැරෙනකොට ආත්මයක් තිබිලා පිට වෙන කො ශබ්දයක් ඇහෙනකොට ගඳක් තියෙනක රසක් තියෙන. ඒක ලිකෝ එහෙම දෙයක් නැහැ කියලා. ඊට පස්සේ කුණු මස් කෑල්ලක් දාලා පොතලයක් ඇතුලේ තියලා ඒකේ මැස්ස පහළ වෙනවා. පණු පිටර වෙනවා. ඒතර කියනවා ඒකට සංක්‍රමණය වුණේ කොහොමද මේ පණු පිටරට? පණු පණු පිටරට ආත්‍ය සංක්‍රමණය වුණේ කොහොමද? ඉතින් ඒක මනින්න හදපු ඒ මේ දීගනිකාය සූත්‍රයක ඒ රජ කෙනෙක් කරපු සෙල්ලම් ටික ඔක්කොම දීලා තියෙනවා. අද තාමත් ඔය පරිශන කරනවා. අද විචිත විශාල පරිශනාගාරය අර්ථ කෙරෙන්නේ ওই පරිශන තමයි. සතෙක් මරලා කපලා ආත්මයක් තියනවාද? ආත්මය පිට වෙනවනේ. පණ යනවා කියලා එකක් තියෙනවනේ. ඒක සාමාන්‍ය ලෝකෙනේ. මේ පිට වෙනකොට මොකක් හරි ගඳක් රසක් පාටක් සද්දයක් තියෙනවාද කියලා. අපි දන්නවා යකෙක් වෙලා ඉඳලා යකා ගියා නම් ඒ යකා යනකොට තුන්නඩේ හූ තියාගෙන යන්න ඕන. එතන ඒක ළඟ තියෙන කිල් ගහ කිල් ගහක අත්තක් කඩාගෙන යන්න ඕන. ඒක මොකක් හරි ලකුණක් තියන්න එපා. එහෙම නැත්නම් මිනිස්සු කියන බොරුව කෙරුවේ කියලා. පිට වුණා නම් ආත්මේ ගියා නම් ඔන්න ලකුණක් තියෙන්න ඕන. ඉන්නවා නම් මේ මේ විදිහට මේ ඒ භූත ආත්ම වැඩ කරනවා, දේව ආත්ම වැඩ කරනවා, කලු කුමාර දිෂ්ටි වැඩ කරනවා කියලා මා විශාල ඒ ඇත කියන පැත්තේ ගොඩක් වැඩ තියෙනවා. ඒක ඉතින් ලංකාව වගේ ඇයට එච්චර කියලා දෙන්න දෙයක් නෑ. ඒක දන්නවා කවුරුත් වගේ. ඉතින් මෙහෙම තියෙනවා නම් ඒක ආත්ම සංඥාවක් ඇත්තේ කියලා මේ සංඥාවක් ඇත්තේ කියලා ආත්මිකින සංඥාවක් ඇත්තේ කියලා මේ බලන බැල්මක් අපේ උපදිනකොටම අපේ චින්තනයත් එක්ක එළියට එනවා. අපිට ඒවෙන් ගැලවිලා ඉන්න හම්බෙන්නේ නැහැ. අපි හිතමු ඒක නිකම් භාවනාවට දාලා ගත්තොත් හුස්ම ගෙවිලා ගියාට පස්සේ ආශ්වාසය ගෙවිලා ගියා ප්‍රශ්වාසයට එන අතරමැද මම ඉන්නවද නැද්ද මම මේ එයාමද මේ ඉන්නේ මේ දෙක අතරමැදදී මොකද්ද වෙන්නේ ඉතින් අපි සාමාන්‍ය මේ ආධුනික යෝගාවචරය එහෙම නැත්නම් සයන මහන්සියෙක් න දන්නව අනිවාර්යයෙන්ම මේ හිතපෙකනම තමයි ආශ්වාස කරපෙකනම තමයි ප්‍රශ්වාස කරන්නේ. ඒ දෙක වැද නිට්ටය වූ එකක් තියෙනවා ඒක සමහර විටක තියෙන්නේ මේ හුලඟේ කියලා වගේ රූපී ධර්මයක කියලා වගේ එහෙම නැත්නම් ඇවිදිනකොට නම් මේ පොළවේ හැප්පෙන පටවි ධාතුවේ කියලා වගේ ඒ එකින් එකට මාරු වෙන ආස්වාස ප්‍රසවාසයට මාරු වෙන ප්‍රසවාසයෙන් ආස්වාසයට මාරු වෙන නැත්නම් ශබ්දකින් වේදනාවට මාරු වෙන වේදනාවකින් ආනපානට මාරු වෙන මේ කටයුත්ත සිද්ධ වෙන්නේ හුලං හරහා එහෙම නැත්නම් පඨවි ධාතුව හරහා නැත්නම් තේජෝ ධාතුව හරහා නැත්නම් ආපෝ ධාතුව හරහා කියලා මොකද්දෝ පිළිගැනීමක් අපි ළඟ තියෙනවා. ඒක නිසා එහෙම හුදුට බලලත් එක පිහගෙන බැලුවොත් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට ශබ්දයකට වේදනාවට හිතිරට මේ මාරු වෙනකොට මොකක් කරාද මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒක අපිට කියන්නම් ක්ෂණික මරණය කියලා. ඉතින් ඒකම තමයි සම්මුති මරණයේදී සිදු වෙනකොට මේක යන්නේ මේතන ඉඳලා ඊගාවෙකට යන්නේ රූපී කොටසක් කරහා කියලා. යන්නේ මොකක් හරි ගන්ධර් ගන්ධබ්බ කියන අවස්ථාව පිළිබඳ පුදුමාකාර වාද ඇති වුණා ලංකාවෙත් තියෙනවා තාමත් තියෙනවා. එහෙම යන <coughs> ගඳ හරහා යන්නේ කියලා තමයි ගන්ධබ්බ කියන එකට අර්ථය දෙන්නේ. මෙතනින් එතෙන්ට යන්නේ මොකද්ද ගඳක් හරහා ඉතින් ඒ විදිහට රූපයක පිටලා තියෙනවා කියලා විශාල පිරිසක් එයා දන්නෙත් නෑ මම මේ අදහසක් ඉන්නවා මට මේ සාස්වත දිට්ඨියක් තියෙනවා මම මේ මේකෙන් මේකට ගැට ගහගන්නේ හිතින්ම වාගත්ත රූපී ආත්මයක් කරා කියලා ඒකත් දන්නේ නෑ හැබැයි ඒම ක්‍රියාකාරකමක් නොදැන හෝ දැන හෝ ඒ දෙක ගැටලීමක් සිද්ධ වෙනවා සමහරට කියනවා ඒක සිද්ධ වෙන්නේ අරූපී ධර්මයක කියලා සංඥා එහාට යනවා සංඥාවක් තියෙනවා ආත්මයක් තියෙනවා ඒක පිටලා තියෙන රූප ධර්ම වල නෙවෙයි ඒක පිටලා තියෙන්නේ අරූපී ධර්ම වල කියලා ඉතින් ඒක <clears throat> විද්‍යාවට අහු වෙන්නේ නැහැ ඉදුරන්ට අහු වෙන්නේ නැහැ පරිශන කරන්න බෑ හැබැයි තියෙනවා ඒ රූපී ද්‍රව්‍ය වෙනකොට අරූපී ගන්න පුළුවන් නැත්තම් සමහරට කියනවා වරක රූපී වරක අරූපී තියෙනවා මේ ආනාපානේද ආස්වාද ප්‍රසවාසයෙන් මාරු වෙන්නේ ප්‍රසවාසයෙන් ආස්වාද මාරු වෙන්නේ එහෙම නැත්නම් මේ අරමුණෙන් අරමුණට මාරු වෙන්නේ එහෙම නැත්නම් ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන්නේ එහෙ නැත්නම් මේ අවුරුද්දේ ඊගාව අවුරුද්දට යන්නේ අද රැබුදියාගෙන හිටුදී නැගිටින්නේ මේ රූපෙමද එහෙම නැත්නම් රූපෙන් පරිබාහිර අරූපී දෙයක පැවැත්මක් තියෙනවා කිය. ඉතින් මේ දෙක දෙකක් ඥානු කෙනා පරිගත්තොත් පවුලක මගේ මතයේ හැටියට අපි මේ හුස්මෙන් නිින්දෙන් නැත්නම් මොකක්ද මොකට යන්නේ රූපී ආත්මිකල යගේ ගති පැවැත්ම රුචි අරුචිකම් පෞරුෂත්ව ලක්ෂණ ගොඩාක් වෙනස්. තව කෙනෙක් කියන නෑ අරූපී ආත්මක තියෙන්නේ කියලා ඔය දෙන්න ගහ ගන්නවා. මම කියන ඔයා මේ ගුඩ දෙයක් නනුකම් මේ මේ පිළියරන් තියෙන්නේ තියෙනවා නම් පෙන්වන්නකෝ. රූපී තියෙනවා නම් අර කියනවා නෑ රූපී නෑ මේක අරූපී. ඉතින් මේ දෙන්න අතරේ පැවැත්මට ඉදින්දා පවුලේ වැඩවලට අදාළ නැහැ. නමුත් අපේ ඇතුලේ බහැලා තියෙනවා මෙන්න මේ වගේ යමක් සිද්ධිය දිහා බලනකොට පූර්ව නිගමනයක් පහළ තියෙනවා. මේ දේ අතර සම්බන්ධ වෙන්නේ බලන්න කියන්න පුළුවන් රූපී රුප්පණ ලක්ෂණයක් තියෙන දෙයකද නැත්නම් අරූපී දෙයකද කියලා. සමහරු කියනවා ලෙලක වරක රූපී වරක අරූපී. තව සමහරු කියනවා නේව රූපී න අරූපී. රූපිට නොවන නොවන්නේත් නොවන තත්ත්වයක තියෙනවා කියලා. ඉතින් මේ හතරේ තමයි මේ මරණින් මත්ය ආත්මයක් තියෙනවා. ඒ ආත්මය මේ සංඤේ ඒ සංඥා පිළිලා තියෙන්නේ අරූපෙක. ඉතින් මේ විදිහට ගිය දෘෂ්ටි රාශියක් ලෝකයේ එදත් තිබුණා අදත් තියෙනවා මතරත් සිද්ධ වෙනවා. ඒක මේ ඒ දික්ටිගත භාවය කෙනෙකුට ඒක නැති කවුරක්වත් පැත්තේ නැහැ. ඔය මොකක් හරි එකට වැටෙන්නේ නැතුව පැවැත්මක් නැහැ. ඒක සාමාන්‍ය ඔය භාවනාවටපත් වෙච්ච ඉතින් දානෙට කියන නැති සීලෙට කියන නැති භාවනාව කරන එකට දන්නේත් නැහැ. අදාළ නැහැ. නමුත් යම් කෙනෙක් හොඳ වැඩක් වශයෙන් දානේ දීලා සීලෙකුත් රැකලා භාවනාත් කරලා එයාට කිව්වොත් එහෙම වෙන්නේ මෙහෙම අතරමැද සම්බන්ධතාවය තියෙන මොකද්ද කියලා අර කරපු පිංගොල මහිමේට එයාට මේක අදාළ භාවයේ තේරෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඕක පොඩ්ඩක් මතු කරලා දෙන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් කියනවා අපිට අදාළ නෑ අපි දන්නෙත් නෑ අපිට අවශ්‍ය නෑ. අපිට ඔය දන් දීමක් ඕනෙත් නෑ, දීලයක් ඕනෙත් නෑ, භාවනාවක් ඕනෙත් නෑ. ඉතින් ඒගොල්ල ගැන නෙමෙයි මතක් කතා කරන්නේ සම්මන බ්‍රාහ්මණය ගැන කතා කරන්නේ. යේතේ සමන බ්‍රාහ්මනා. ඒකේ යම් එක්තරා කොටසක් රූපිත නොවන අරූපිත නොවන දෙක මේ ගණදිනුව සිද්ධ වෙනවා කියලා මේ පවතින බව බුදුරජාණන් හරියට නිකන් කිස්කස් වල එක එක ගහවෙන් කරලා මේ අපි දික්තිගත වෙන හැටි පෙන්නනවා වගේ එතකොට කියනවා මේ රූපී අරූපී දෙක තියෙන එක යන්නේ ඒකත් සංඥාවකින් අපි කියමු මේ ආත්මෙන් ගිහිලා ඊගාත්මට යනකොට ඒ මව පිළිබඳ තිබුණ හැඟීමෙන් තමයි ගමන සිද්ධ වෙන්නේ. නැත්නම් පියා පිළිබඳ තිබුණ ගමනෙන් තමයි මේක දෙන්නේ. නැත්නම් ගෑණි පිළිබඳ තිබුණ ගමනෙන් තමයි සිද්ධ වෙන්නේ. නැත්නම් වස්තුව මොකක් හරි එකට තමයි මේ බැඳිලා තියෙන්නේ කියලා එක දෙයක් පෙන්වන ආත්මවාදී කතාවලුත් තියෙනවා. නානත් සංජීවනාවක් තියෙනවා. එයාට වශයලා තියෙන්නේ මේ ලංකාව වගේ රටක මේ මේ ලකුණු තියෙන දෙයකට ඕන කරන්න කියලා විශාල පද්ධතිය අල්ලගෙන නානත් සංඥාවල බැඳිලා ඉන්නවා කියන කට්ටියකුත් තියෙනවා. ඒ කට්ටිය කට්ටියගේ ඒ ඒ දෘෂ්ටිය ඒ කට්ටිය සමහරට දන්නේත් නැහැ. සමහරලාට මේවා පිළිබඳ කතාව තේරුමක් නැතුව සම්පප්පලාප කතා කරනවා. නැගෙන උත්තර දෙන්න බලාගෙන යනවා. මේ Tamange මේ සතියක් Taman භාවනා කරන එකක් දන්නේ කිනා මේ ආත්මෙන් එහාත්මට යන්නේ ඒ තාත්තට තිබුණු ආදරෙන් තමයි ගියේ. නැත්නම් මේ අම්මට තිබුණු ආදරෙන් තමයි ගියේ. මේ හරක බාහනට වස්තු භූගතයට ගෙච්ච දේ තමයි තීමන කියලා අපි ගෙත ගිම්බෙක් ආවත් කියන ඕකම් මේකේ මේ ගෙවලෙක් වගේ මේ ඉන්නේ මේ හැම මැරලා ගිය එකෙක් මේ භූමියේ තියෙන ආසාවට ඉන්නවා කියලා අපි අර ඒකත් සංඥාවේ මේක එක එක එක හේතුවක් වෙන්නේ නැත්තම් කියනවා නෑ නෑ ගොඩක් හේතු කාරණා ඊට ඉස්සර ආත්මවල තිබුණු කර්ම ශක්තිය කියලා මේක විස්තර කරලා ඉවර කරන්න බැරි දෙයක් අර තමන්ගේ පටුත්වයෙන් මේ අල්ලගන්න ගැටක වදින තල මට්ටම් තමයි මේ ਸਰුවචන් වහන්සේ මේ පරණින් මරණින් මැත්තේ ආත්මයක් තියෙනවා ඒක සංඤී කියන එකෙන් විස්තර කළ දෙන්නේ. ඉතින් ඒක හැමෝටම හැම එකම අදාළ නැහැ. එක්කෙනෙක් අහුවෙන ඔය එකකට එයාට තේරෙනවා ඒක අනිත්‍යව අදාළ නැහැ. ඒක බුදුහාමුදුරන්ට අවශ්‍යයි, ධර්මයට අවශ්‍යයි. නමුත් මට අදාළ නැහැ. නමුත් මේ සූත්‍රය දේශනා කරනකොට ਸਰුවචන් වහන්සේගේ අඩපාඩු නැති වෙන විදිහට අංග සම්පූර්ණ වෙන්න මේ විදියට විස්තර කරනවා මේ මිනිස්සයා මෙව ගැන නොතකා නොදැන පාන් රාත්‍රලට බත් වේලට රස්සාවට වෙන මොනාරි දේවල්ට බැඳී ගත කරත් මේ යට තියෙන අපේ ඉඳගෙන ඉන්න මේ කාපට් එක යට මේක වැඩ කරන හැටි. එහෙම නැත්නම් මේ රේඩියෝ එකේ පොත්තන්තද කිරුවට ඇතුලේ තියෙන සර්කිට් එක වැඩ කරන හැටි. කාර් එකේ ඩෑෂ්බෝඩ් එක බලලා ඩ්‍රයිවිං කරාට එන්ජින් එක වැඩ කරන්නේ නැහැටි. මේ දේ දැකලා සරුවච්චන්හන්සේ මේක නොකිය හිටියා නම් ඉතින් එතකොට අපිට හිතන්න පුළුවන් මේ සරුවච්චන්හන්සේ හිතල්වා කියලා දේවල් එහෙම නැත්නම් ඒ වෙලාවට කල්පනා වෙන දේවල් කියලා. දැන් මේකට යන්ත්‍රයක් තියෙනවා. කාර් එකක් තියෙනවනම් ඩෑෂ්බෝඩ් එක තියෙනවා. එහා පැත්තේ එන්ජින් එකක් තියෙනවා. ඒ වගේම මිනිස්සෙකෙත් මේ ක්‍රියාකාරකම් යටින් ඉඳලා එන ඒ ආශය අනුසය ඥාන ආශය අනුසය කෙලස් තියෙනවා. ඒව නිකන් ආවට ගියාට මට ඕන වෙට වෙන එකක් නෙවෙයි. ඒව මුල් බැහැගෙන තියෙනවා. ඒක නා දන්නේ. ඉතින් ඒක නිසා මේ පටිච්චසමුපාදයේ තියෙන බරපතලම කෙලෙසේ තමයි මේව දන්නේ නැතුව දන්නේ නැතුනට කමක් නැහැ. හැබැයි එක එක කරණ කියාපාන්න යනවා. Taman දන්නෙත් නැහැ මේ කතා කරන વિષය මොකක්ද කියලා. ඒක ලෙලා මෙන්න මේක මෙහෙමයි කියලා ඒකාන්ත වශයෙන් කියනවා. එහෙනම් නානා අන්තු වශයෙන් විස්තර කරන්න හදනවා. ඒක සරුවඥ විෂයක්. දන්නේ නැතිකම නම් හොඳයි. දන්නේ නැතුව ඉඳලත් කරන්න බෑ. මොකද සරුවඥාන්සේ කියන දේ මෙහෙමයි කියන එක අපි දැනගෙන ඉන්නවනම් අපිට තේරෙනවා අපි මේ එදිනදා ජීවිතේ පැවිසතර ගත කරනකොට කොයි වෙලාවේද අපිට මේ වගේ මාත්‍යාවක් අදාළ වෙන්නේ මරණ මොහොතදී විතරද ඊගවර්තන වෙලා. එහෙම නැත්නම් මේ අපිට කේන්ති ගිහිල්ලා ඉඳලා ආය රාගයක් මතුවෙනවා. ඊට පස්සේ ආස්වාදයක් තිබුණා ප්‍රසආසයක් මතුවෙනවා. වමත් තිබිලා දකුණක් මතුවෙනවා. මේ අතරමැද පැවැත්මක් තියෙනවා. මේ දෙක අතරමැද ඇත්තේ නැද්ද සම්බන්ධයක්. අර කිව්වොත් නම් මේක ආවා සම්පූර්ණ අලුත් එකක්ද කියලා කවුරු හරි අදත් එක්කෙනෙක් කතා කරලා කිව්වා මේ වම වැඩ කරන්නේ බලාගෙන ඉන්නකොට දකුණට කිසිසේත් සම්බන්ධයක් නැහැ. වම එක විදිහකට වැඩ කරනවා දකුණ එක විදිහට වැඩ කරනවා. වම බර ගන්නවා දකුණ පැද්දිලා යනවා කිසිසේත් බර ගන්න තැකීමක් නැහැ. එහෙම නැත්නම් අපි අතට කරන වැඩක් කරන්න ගියොත් අපි දකුණෙන් වැඩ කරන්නේ වමක් තියෙනවා කියලා දන්නේ නැතුව. 100%ක්ම දකුණෙන් විතරයි කරන්නේ. වම දන්නේ නැහැ. හැබැයි මගේම කැලලක් තමයි. වමතෙන් තියෙන එකන වැඩ කරන එක ලකුණු දන්නේ නැහැ. ආන්නේ විදිහට මේ කෑලි අතර සම්බන්ධතාවයත් ඒ කෑල්ල ඊගාවකට තියෙන සම්බන්ධතාවයත්. එනිම අද ඒ වගේම එක්කෙනෙක් කතා කරලා කිව්වා මට ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසආස දෙක අතර නම් නැත්නම් වම දකුණ දෙක අතර නම් වෙනසල් ගන්න පුළුවන්. හැබැයි වමෙන් වමට යන වෙනසල් ගන්න බෑ. දකුණෙන් දකුණට යන වෙනසල් බෑ. ඒක එක සමානවට පේන්නේ. ඒ මොකද නිත්‍ය සංඥාවෙන් බලයි. එක වමක් ඇකගෙන දකුණෙන් පස්සේ ආය වම තිනකොට මේ දෙක අතර මේ නිත්‍ය සංඥාවක් තියෙනවා අපිට. ඒක වෙනස් වෙන්නේ නැහැ. නැත්නම් ඒක බැලුවත් පේන්නේ නැහැ අපිට. ඒ මොකද අපේ අර ඒ බැල්ම ඒ විපස්සනා ඥානෙ ඉච්ඡර ගැඹුරට ගිහිල්ලා නැහැ. ඉතින් ඒ ගැඹුරට යෑමක් නිවන් දකින්න අත්‍යවශ්‍යද? නැත්නම් මෙවැනි ගැඹුරු කොටස් භාවනාවේදී නැත්නම් භාවනා කරන්න අත්‍යවශ්‍යද? ඉතින් එහෙමනම් කීයෙන් කී දෙනාද මේ වගේ මේ පංචත්තේ සූත්‍රය වගේ දෙයකට බණ අහලා භාවනා කරන්නේ. එහෙම නැත්නම් මේවා නිකන් හුදු දැනුම දැනුම සඳහා වෙන දෙයක්ද කියලා බැලුවොත් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අපි මේවා දැනගෙන හිටියොත් වෙනසක් තිබුණත් ඒක නොදකින්ද හිතේ තියෙන මායාව අපිට පොඩ්ඩක් අල්ලගන්න පුළුවන්. මේ වම තියෙන තැනත් වෙනස් වෙනවා. අපි તો ලෝකයක තනව නෙවෙයිනේ වම තියන්නේ. ඒකෙම වම වැටෙන හැටියෙත් වෙනසක් තියෙනවා. දකුණෙත් තියෙනවා. ඒ වගේ අපි කරපු දේ නැවත නැවත කිරීම හරහා පමණයි ඒ දේ 1 2 3 4 විදිහට කාලය අනු කාලය අනුව ඒ ආකාර පඤ්ඤාතිය දැක් ගන්න පුළුවන් වෙන්නේ. එක සැරයක් දැක්කොත් අපිට සටහන දැක් ගන්න පුළුවන්. නමුත් ඒක නැවත නැවත වෙනකොට කාලානුරූපව ඒක එnde end end end වෙහෙස කරගතියක් ආශ කරන ගතියක් මෙපා වෙන ගතියක් බර ගතියක් හැල්ලු ගතියක් ඈත් වෙන ගතියක් ලං වෙන ගතියක් ආදී ආකාර ගොඩාක් වෙනස් වෙනවා. ඉතින් කෙනෙක් ඇත්තටම භාවනා කරනකොට මේ ආනාපානේ බැලුවයි කිව්වට මේ ආශ්වාසයෙන් ආශ්වාසයට ආකාර වෙනස් වෙන හැටි ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට ආකාර වෙනස් වෙන හැටි ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට ආකාර වෙනස් වෙන හැටි දක්නාසුලෝද බලන්නේ කියන එක හරි අමාරුයි කියලා දෙන්නේ කොහොමදක් කියනවා ආනාපානෙවත් පේන්නේ නැහැ කියලා. සතිය කියන එක මොකද්ද කියලා දන්නෙත් නැහැ කියලා. යම් කිසි කෙනෙක් කිව්වොත් විතරක් මම නෑ මට දැන් නම් හුස්මේ හිටිනවා. මම දන්නා මුලින් නැති වුණා කියලා. පස්සේ මට හුස්ම වැටුණා. ඒ වැටෙනකොට මට මේ දැන් මම හුස්මේ ඉන්න බව දන්නවා. කියන සතිය ඉන්න බව දන්නවා. අන්න ඒ වගේ ඒ කමඨහං සුද්ධ කිරීමේදී කැඳේ ගල බේරු වගේ කිව්වොත් එයාට ඊගා පාඩම දෙන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් මේ ආශ්වාසයෙන් ආශ්වාසයට ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට දීර්ඝ වෙනවද කෙටි වෙනවද දුර වෙනවද ලඟ වෙනවද ආදි වශයෙන් ඒ බලන එකට අපි කියනවා මේ ආකාර පඤ්ඤාති කියලා. ආකාර වෙනස් වෙනවා. මේ තමයි අනිත්‍යතාවයේ පේන පළවෙනි ලක්ෂණය. ඉතින් ඒක නෑ එහෙම එකක් වෙන්නේ වම වමම තියෙන්න ඕන දකුණු දකුණම තියෙන්න ඕන ආශ්වාසය ආශ්වාසය වෙන්න ඕන කියලා ආශ්වාසයෙන් ප්‍රශ්වාසය සම්පූර්ණ වෙනස් කියන එක මතයකට ගියොත් ආශ්වාසයෙන් ආශ්වාසයට වෙනසක් දක්වන්න අපේ හිතේ හැකියාවක් නැහැ වාගේ. ඇත්තටම වෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි දකින්න කැමති නැහැ. කැමති නැත්තේ අර හිතේ ගත්ත දැඩි මතේ. අපි ඒවට කියනවා විපල්ලාස කියලා සංඥා විපල්ලාස කියලා. අපි හැම වෙලාවෙම සංඥාවත් එක්ක ඒක නිට්යයි සුඛයි සුභයි ආත්මයි කියලා තමයි ගන්න. ඒකේ තමයි අපි මේ සදාචාරය පැවතිලා තියෙන්නේ. ඒකේ තමයි අපි මේ ගනුදෙනු සම්නිවේදන සටහන් ඔක්කොම තියෙන්නේ නිට්ටයයි සුඛයි සුභයි ආත්මයි කියලා. ඒ නිසා සමාජ වශයෙන් අපිට නිවන් දකින්න බෑ. මොකද සමාජ නීති වලට ගරු කරන්න ඕනේ. ඒවා තියෙන්නේ ඒකාන්ත නිට්ටය සුඛ සුභාත්මය. තනි වෙලා හොඳට ආස්වාද ප්‍රසවාස ප්‍රසවාස ප්‍රසවාස කියලා බලන්න හිටියොත් තේරුම් ගන්න ඉච්චරක් පැය ගණන් යන්නේ සුළු වෙලාවකින් තේරෙනවා. ඒ කියන්නේ හඳ තරු වියනේ හඳ ගමන් කරන හැටි. අපි දන්නවා අද බලලා හිට බලනකොට හඳ එක කලාවක් එහාට ගිහිල්ලා හඳ ආකාශයේ තියෙන 16න් එකක් එහාට ගිහිල්ලා පායන් හෙට. පැයකට පස්සේ. ඊට පස්සේ අපි බලන්න හිටියොත් මේ මේ පැය 24 පැයක් හරහා මේ හඳ ඒ තරු හරහා ගමන් කරන හැටි. තරු වියනේ ගමන් කරන්න ඇති පේන්නේ අපිට. අපිට පේන්නේ හඳ නිශ්චිතයි, නිශ්චිතයි, තරු නිශ්චිතයි ගමන් කරන්නේ නැහැ කියලා. ඉතින් ඕකට හොඳ දුරේක්ෂ කණ්ණාඩියක් දාලා බැලුවොත් ඒක පුදුමාකාර වේගයකින් ඒ තරු වියනේ හඳ ගමන් කරන මාර්ගයක් තියෙනවා. ඉර ගමන් කරන මාර්ගයක් තියෙනවා. ඉතින් ඊශ්වර මිනිස්සු මේ වෙලාව බලනවා දැන් නම් 10 මාර්ගතර වෙලා ඇති වෙලාව කියනවා. කියනවා ඉර දිහා බල. නැත්නම් දැන් නම් කියනවා 3 මාර්ගතර වෙලා ඇති කියලා. එයා දන්නවා නමුත් අර 10 මාරිලා 3මාර වෙනකන් ඒ ගමන් කරපු ඒ චිත්තක්ෂණයේ වෙච්ච වෙනස්කම් දකින් දැක්කොත් අපි උකට ඉර කියන්නේ නැහැ. මොකද ඉර කේන්ද්‍ර කරගෙන තමයි අපි මුළු ග්‍රහ ලෝකෙම හදලා තියෙන්නේ. ඒ නිසා ඉර වැද තියෙනවා හෙල්ලෙන්නේ නැහැ කියලා. නමුත් සරුවචන්ස සඳහන් කරනවා චන්දිම සූර්යා දෙන්නත් කැරකෙනවායි කියලා. ඒක මුල් කරගෙන අපි ගණන් සාත්‍ර සූත්‍ර හැදුවට ඒකත් කැරකෙනවා. ඒ කියන්නේ මේකේ එහෙම ස්ථාවරයට ගන්න, අඩේට ගන්න, මූල ලක්ෂ්‍ය වශයෙන් ගන්න, කේන්ද්‍රය වශයෙන් ගන්න මොකක්වත්ම නැහැ. ආත්මය හෝ දේවාත්මය හෝ නැත්තම් මගේ සක්කාය දිට්ඨිය වශයෙන් ගන්න හැදුවට ඒක ගන්න නම් ඒකාන්තයෙන්ම ඔය විපල්ලාස ධර්ම වල පිටන්න. මම මේ හංගින දේ, දැනෙන දේ, වැටහෙන දේ නිත්‍ය සුඛ සුභ කිව්වොත් අපිට කෙනෙකුට කියන්න පුළුවන්. එහෙම නැත්නම් කියන්නේ ඉස්සෙල්ලා එක වෙනස්සලා ඉවරයි. එතකොට ඒ පිළිබඳ කතන්දර හොතන්න බෑ. ඉතින් ඒ මට්ටමට භාවනාවේදී දකින දකින දේ ශීක්‍රෙන් වෙනස් වෙන මට්ටමට යන්න ඉතින් බලවෝදේ අපේ ඥානය කියන ගැඹුරු විපස්සනාවට යන්න ඊට මේ පිට තියෙන තරුණ විපස්සනාවේදී නැත්තම් තරුණ උදයබ්බේ ඥානයේදී ඊටත් මේ පිට තියෙන සම්මස්සන ඥානවලදී මෙයාට දැන් සැක වෙන්න පටන් ගන්නවා. ඒ බලාගෙන ඉන්නකොට වෙනස් වෙන ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඔන්න එතකොට පිස්සු හැදෙනවා. මේ මං ස්ථාවරයි කියලා නිට්ටයයි කියලා සුඛයි කියලා සුබයි කියලා හිතානකෝ මේ දේවල් අතර පදාසවල හැලහැප්පිලි පේන්න පටන් ගන්නවා. මේ පදාස වශයෙන් හැලහැප්පිලි පේන්න පටන් ගන්න අවස්ථාව තමයි සම්මස්ත ඥානය කියලා කියන්නේ. ඊට ඉස්සෙල්ලා තමයි පච්චේ පරිග්ගා ඥානෙ තියෙන්නේ දෙයක් දැක්කට පස්සේ වෙනස් වෙන්නේ නැතුණාට ඒ දකින්ද ඉස්සරලා ආස්වාසේ දකින්ද ඉස්සරලා දැනගන්න ඉස්සෙල්ලා වෙන වැඩපිළිවෙලක් තියෙනවා. ආශාසයේ හටගන්න කියන එකත්. ඒක සීක්‍රෙන් වෙනස් වෙනවා. ඒ වගේම මේක ගෙවෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක සීක්‍රෙන් වෙනස් වෙනවා. මැද කැලේ තමයි අපිට දැනෙන්නේ, ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ, සංඥාවට අහු වෙන්නේ. ආන්න ඒක දැනගෙන තමයි අපි ආශාසය දැක්කයි කියලා කියන්නේ. නමුත් ඒක එතෙන්ද එන්නේ ඉස්සෙල්ලා ආශාස හටගන්න නැත්තම් ඉරණගින් ඉස්සෙල්ලා අරුණ නගින හැටි බැලුවොත් ඒක සිරිපාද ගිහිල්ලා ඉරසෙවේ බලන කට්ටිය දන්නවා කොච්චර ශීඝ්‍ර වෙනසක් සිදු වෙනවද කියලා ඒ විනාඩි 30 40 නැත්නම් 30ක් ගන්නවා අරුණ නැගලා ඉර නගින්න ඒ කාලය ඇතුළත ඒ ඒකටම ඇහ ගහගෙන හිටපු නිසා අපි කියනවා ඉර සේවය කරනවා තුන් සැරයක් ඉර මේ සූර්ය මේ මේ සමන කන්ද වඳිනවායි කියලා ඉතින් වෙන දැනගල බැලුවත් වෙන කොහට වඳිනවද දන්නේ නැහැ. එහෙම තුනක් ඇත්තෙත් නැහැ. මේ බෞද්ධයා කියනවා නෑ නෑ බලන්න හිටියොත් නම් තුන් සැරයක් ආ පාත් වුණා මේන් පාත් වුණා කියලා කියන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒ බලාගෙන ඉන්න මේ නිත්‍ය සුඛ සුභ කියාපු දේවල් වල පදාස වශයෙන් හෝ ඒකේ මුලට ගියාම ඒක ශීඝ්‍ර විනාශ වෙන දකියෝ නැතිකම නෙවෙයි තියෙන්නේ බලන්න ඕනේ නැතිකම. දකින්නකොට වක්කාර වෙන ගතිය. දකින්නකොට කම්මැලි වෙන ගතිය. දකින්නකොට මේ ආශාත්මක ලක්ෂණ පහළ වෙනවා. මම මෙච්චර ආශාවේ මගේ කියාගෙන හිටපු දේ මේ විදිහට වෙනස් වෙනවද? මේ අනිත්‍ය සංඥාව. ඉතින් බුදු ලොකු ස්වාමීන් වහන්සේ සත්තානුපස්සන පොතේ අනිත්‍ය සංඥා විස්තර කරනකොට කියනවා සර්වචන්නාංශයේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා ඒ කරන මහා ගම්භීර ප්‍රකාශය ඇහිච්චාම දිව්‍ය මනුෂ්‍යෝ විශේෂයෙන්ම සදේවක නැ ලෝක හයේ දේව ලෝක හයේ ඉන්න දෙවිවරු චාතු මහරජික දේවලෝක ගත්තත් එහෙම විරුඩ විරූපාස්ත දතරාස්ත වෛශ්‍රවණ කියන ඒ හතර දෙනා තමයි ලොක්කෝ. ඒ හතර දෙනාම අනික් දෙවිවරු ඔක්කොම පහළ වෙන්න ඉස්සෙල්ලා එක පහළ වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දකිනවා අපි පහළ වුණාට පස්සේ දිවිගුරු පහළ වෙනවා. චාතු මහරජික දෙවිවරු. ඒගොල්ලෝ අපි බලෙන්ද මැරලා යනවා. හැබැයි අපි නම් මැරෙන්නේ අපි තමයි මේ කොල්මක්කාරයෝ අපි තමයි මේ උරුමක්කාරයෝ අපි අපේ නමින් තමයි මේ හතරමහා චාතු මහරජික දේවල් තියෙන කියලා ඒගොල්ලෝ ඒ දේව ලෝකයේ මගේ මම දේව ලෝකයට අයිති මිනිස්සු මට වඳින්නේ මේ චාතු මහරජික කියලා අපි හතර දිනාට තමයි ඊට පස්සේ මේ තාවතිංශට ගියාට පස්සේ සැක්කරයා එයා කලින්ම පහළ වෙලා එයාට පේනවා පල්ලෙහා ඉන්න චාතු මහරජිකගේ අපේ නිකම් දාහේ වාල්ලු වගේ අපේම අපේ වල දෙතිස් තුස් දෙනෙක් ඉන්නවා තාවතින්සයි ඉතින් ඒකේ මම තමයි ලොක්කා මම තමයි දෙදෙව්ලෝට අධිපති ශක්‍ර දෙවිඳු ධනෝ ශක් දෙවිඳුයි පවසති ඉතින් ආයේ ඉන්නේ නිත්‍ය සංඥාවෙම තමයි පුදුමාකාර නිත්‍ය සංඥාවෙකින් ඉතින් ඒකට ඔය නිවන නිවීමේ ලස්සන කතාවක් ඇදලා දාලා තිනවා මේ ත්‍රිපිටකේ ඥානන්ද හඳුරෝ ඥානන්ද ස්වාමීන් වහන්සේ කියන සක්‍ර දෙවිඳ එක දවසක් සර්වචනාංශේ එක්ක හම්බ වෙලා ඉතින් පේන්නේ එච්චර ගැඹුරකට ගිහිලා නැහැ. හැබැයි කියන්නත් බෑ එහෙම. මොකද සක්‍ර දෙවිඳත් සෝවන් වෙච්ච කෙනෙක් විදිහට තමයි යම් තැනකදී මාර්ගඵලයක් ලැබලා තියෙනවා. ඉතින් ඒවිලා කතා කරලා යන ගමන් බුදුජානකසේ නිකන් යනකොට ඉදිරිය කියලා මතක් කරන්න කියලා නාලන් ධම්මා දාන සබ්බේ ධම්මා නාලන් අභිනිවේසායි කියලා පොඩි නිකන් වාක්‍යයක් දාන්න පුළුවන් නම් මතක තියාගන්න. මේ ලෝකේ මොනම දෙයකට රිංගන්න යන්න බෑ. හැමදේම සෙල වෙනසුලුයි. ඔබ මේක මම කියාගත්තට මගේ ඒකට ඒ දේ ඒක මම ඔබ කියාගන්නේ නැහැ. ඒක ඔක්කොම වෙනස් වෙනසුලුයි. නාලං සබ්බේ ධම්මා නාලං අභිඤ්ඤේසා. ඒකට රිංග ගන්න තරම් දෙයක් නැහැ. මොකද ඔබ රිංග ගන්නකොට කඩ වැටලි ඉවරයි. කඩ වැටෙන්නේ ඔබ ඔළුව උඩට. ඒ නිසා මම ආයනේ කරන්න එපයි කියලා. ජක්කගේ වෙන්න ඕක මතක නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝත් හම්නම් පිණුත් කරගත්ත ගිහිල්ලා එයා වෛජාන්ති ප්‍රාසාදය හදාගන්න. හදලා ඒ මේ කර්මාන්ති කරපුවාට පස්සේ ආ දැන් ගෙට කෙවදීමේ උත්සවයක් ලැහත් වෙනවා. වෛජාන්ති ප්‍රාසාදයට. එතකොට මේ ලොකුවට උත්සාහය සූදානම් කරගෙන ලැහැත්ති වෙද්දි මොගලන් ස්වාමීන් වහන්සේ වයින්නවා ඒ තාවතිසට වන්නකොට ආ නිදුකානන් වහන්සේ වෙලාවක ලොකු ස්වාගතං බොහොම ලොකු ලාභයක් වඩින්න වඩින්න වඩින්න කියලා දැන් ස්වාමීන් වහන්සේට උපස්ථාන කරලා කියනවා. අද අපිට ලොකු උත්සව දවසක්. අපි මේ වෛජයන්ති ප්‍රසාදයේ විවෘත කරන දවසක් ආපික ලොකු දෙයක් වටිනවා. ඒ මුගලන් ස්වාමීන් ප්‍රධාන මුත්ත වශයෙන් පෙනී ඉන්නා ඒ වෙලාවට පෙනී හිටින් පෙනී ආපු කෙනා. නමුත් අක්‍රිය විඳසල කරනවා. කරලා දැන් මේ මේ මේක ඇතුලේ දේවංගනාව පිරීලා පංචතූර්ය නාදේ දාගෙන ඉතින් ලස්සන්ට ලෑන්ඩ්ස්කේප් කරලා උත්සවේ. ඉතින් ශක්‍රදේවෙන්ද ඇවිදින මේ මුගලන් ස්වාමීන් අරගෙන මෙහෙමයි ස්වාමීන් වහන්සේගේ පාසාද මෙච්චර ගාණක් තියෙනවා මේක මෙහෙමයි මෙහෙම මෙහෙමයි මේ විශ්වකර්මයන් තමයි හැදුවේ. මෙන්න මේ වැඩ කියලා. ඉතින් එහෙම ඉන්න ගමන් මේ මුගලන් ස්වාමීන් වහන්සේ කරන්නේ විශාල ජලාශයක්ම වලා මේ ප්‍රාසාදයේ ඒකමද පාවෙන්න හදනවා. ඉතින් ඔක්කොමලා දන්නවා මුගලන් ස්වාමීන් වහන්සේ කියන්නේ පුදුමාකාරය වගේ හැකියාව නැති කෙනෙක් කියලා. ඒකල උන්වහන්සේ වමේ මාපටැඟිල්ලෙන් අර ප්‍රාසාදයට අනිනවා එක. අර කොහොමක හිල්ලුම් කාලා World Trade Center එකට බෝම්බ ගැහුවා වගේ ප්ලේන් එක ගැහුවා වගේ මේක ඇතුලේ ඉන්න දේවාංගනාව එළියට පනින්න හදනවා මේක පැද්දෙනවා නලියනවා දැන් අලුත ආපු දහනවා මුත්තා මේ කරපු වැඩේ දැකපුවා සක්‍ර දෙවියන්ට මොකද වෙනව ඉතින් ජානවා දැන් ඉදා බුදුජානනාංශය දැකලා එනකොට මොකද්ද කිව්වේ මොකටවත් ගෙවදින්න එපයි කියලා නේ කිව්වේ දැන් මේ මේ වෛජාන්ති ප්‍රසාදිත ගෙවදින්නේ හදන්නේ වෙනව නේද ඒකේ හැල හැපෙන හැටි. මේක නිත්‍ය තාවුරු කරගෙන භූමි කම්පාවට වදින්නේ නැති වෙන විදිහට කොන්ක්‍රීට් දාගෙන රේන්ෆෝස් දාලා හරි ගස්ලා ගත්ත ගොඩනැගිල්ලක් නෙමේක අපේ වචනේ කියනවා. දැන් බලපන් මොකද වෙලා තියෙන්නේ මේක වතුරේ පා කරලා අනපුවාම ආපටැඟිල්ලෙන් මේක පැද්දෙන්නේ නිකම් පිපිඤ්ඤ ගෙඩියක් වතුරට ලගේ පැද්දෙනවා. ඕක තමයි බුදුහාමර කිව්ව රින් ගන්න දෙපයි කියලා මොකේවත් කියන්නේ. ඉතින් අපි ඒ වෙනකොට දැනට රින් ගගෙන තියෙන ටික දේවල් බැලුවොත් එහෙම ඒ මේ බුදුන් දකපු කෙනෙක්ද කියලා හිතන්න වෙනවා. ඒක අපිට විතරයි අදාළ. මොකද අපි ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස දක්නාසුලෝ බලනවා. අපි ආස්වාසෙන් ආස්වාදයට වෙනස දක්නාසුලෝ බලනවා. අපි වමෙන් දකුණට වෙන දක්නාසුලෝ බලනවා. අපි ඉඳගෙන ඉන්න එකයි විදින දෙක අතර වෙනස දක්නාසුලෝ බලනවා. අපි ඇවිදින එකයි කතා කරන එකයි පුතියගෙන ඉන්න එක අතර වෙනස දක්නාසුලෝ බලනවා කියලා කියන නිත්‍ය සංඥාට ඉඳ නොතබා ඉතින් බලවට පේනවා බලන්න පුළුවන් කියන එක තමයි සර්වඥාන්සේ කියන්නේ. හැබැයි අපි බලන්නේ නොදකින් කියලා. නොපෙනේවා කියලා. ඉතින් කියනවා ආනාපානෙ පේන්නේත් නැහැ ආස්වාද ප්‍රසාද දෙක අතර වෙනස පේන්නේත් නැහැ ආස්වාදෙන් ආස්වාදෙ වෙනස කතා කරන දෙයක් නැහැ කියලා. අඩු ගන්න එහෙම දෙයක් තියෙනවා කියලාවත් දන්නේ මේ බණ භාවනා කරන බෞද්ධෙක් විතරයි. වෙන කෙනෙකුට ඒවා අදාළ නැහැ. වෙන කෙනෙකුට අවශ්‍ය කරලා තියෙන තමන් ඇවිදිනවා නම් මම මේ දාගෙන ඉන්නේ ආසවල් කම්පැනි සපත්තු දෙකක්. මට මේකයි කෙරෙන්න ඕන කියලා මේ දෙපාණු වැටි ඔබේ දකින්න සුරා මිරිවැඩි සංගලක් ඉල්ලා ඇඬීම වගේ විකාර ලෝකයක් මේකේ තියෙනවා. මිනිසුන්ට වෙලා තියෙන මේ ඇවිදින ලීලාව රූප සුන්දරියෝ ඒ වේදිකාවේ ඇවිදින හැටි ලීලාව ෆොටෝ ගන්න හැටි ඉතින් ඒක තමයි ලෝකයාගේ වැඩේ වෙන මොකක්වත් නැහැ. මේ ඇවිදින්නේ මේ තරම් වෙනස් වෙන සුළු දෙයක එතනත් අනිත්‍යය තියෙනවා. ඒකෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ත්‍රිලක්ෂණය පටන් ගන්නෙ. මේක දක්නාසුලෝ බලන්න පුළුවන් වෙයිද රාග රක්තව ඒ නිලියක් ඒ අභිරූපිකාවක් බන්ධනල වාලා ඉඳසොල වාලා පෙන්නගෙන ඇවිදගෙන නටාගෙන යනකොට අක්කා යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරිම තාලෙටයි කියලා බලන්න ගත්තොත් මේ කියන තත්ත්වයට එන්න බෑ. ඒ නිසා මේ එවැනි දේවල් වලට යන කට්ටිය මේ වගේ සූත්‍රයකින් බණහන්න එහෙම නැත්නම් ඒ වගේ දෙයකින් කියන දෙයකට එන්නේ නැති එකත් හොඳයි කියලා හිතනවා. අහවට කවදාකවත් තේරුම් ගන්න බෑ. මොකද ඒක දැකි දේරුම් ගන්නෙ මේ රූපය ප්‍රමාණ කරගත්ත ලෝකෙක. දැන් මේ භාවනා කරන යෝගාවචරයේ කොච්චර අමාරුද කියලා බලන්න පරණ හැවක් කරන්න වගේ අඩු ගානේ භාවනා කරන වෙලාවේදී මේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් විනත් ආස්වාසයෙන් ආස්වාසයට විනාශ. ඒක බැලුවත් ආස්වාසයෙන් ආස්වාසයට වෙනස බැලුවත් මට පේන්නේ නැහැ කියන තරම්වත් අහිංසක වෙනවනම් ඒකට එයා දන්නවා මානසිකාරය ලක් කරන්න ඕනේ මොකටද කියලා. මේ ආස්වාද ප්‍රසවාස වල නිවන් දකින්නේ නැහැ. ඒකේ තියෙන අනිත්‍ය දක්නාසුව. ඉතින් ඒ වෛජාන්ති ප්‍රසාදේ හොල්ලලා පෙන්නන කම ඉන්න ඕනේ නැහැ. අපි මේ බැහැ ගන්න හදන mati අපි බැහැ ගන්න හදන අපේ සංස්කාර අපේ සංඥා අපේ වේදනා අපේ රූප ඒ සියල්ලම අපිව ටැග් ගහන අපි අබිනිවේෂණයකට ගෙවැදීමකට ලෑස්ති කරපු තේවල් ඒ ඒ උපාදානස්කන්ධ අනිත්‍ය බව පිළිගන්න අපි කැමති නැහැ. මගේ ඉබ ඉඩම, මගේ හරක බාන, මගේ රූප ලාවන්‍ය, මගේ ගෙදර, මගේ ඉන්ටර්නල් ඩෙකරේෂන්, එක්ස්ටර්නල් ඩෙකරේෂන් කියන මේ මේ ටික තමයි මම. මම ඉන්න තැන් වල ඌව නැතුව බෑ කියලා අපි নানা ආකාර අඳුර පෑම් කරනවා. ආන්නේ අඳුර පෑම් තුලින් එහෙම නැත්නම් එවැනි අඳුර පෑම් වලට ජීවිතේ කැප කරපු කෙනාට ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කළ දකින්න බැරි උනායි කියන එක සාධාරණයි. ආශ්වාසයෙන් ආශ්වාසයෙන් විශ්ලේෂ කරන්න බැන්නවා කියන එක සාධාරණයි. හැබැයි උත්සාහවත් කරන එක ඒකයි මම කිව්වේ උත්සාහ කරන්නවත් දන් නොදෙන, සිල් නොරකින, සමාධියක් නැති කෙනාට කරන්න බෑ. මොකද මේකේ තාම ගැඹුරු தත්වයක්. ඒ தත්වය යටතේදී එවැනි බැල්මක්, එවැනි සූදානම් ශරීරයක් තියනවාද කියන එක. ඉතින් එහෙම නැත්තම් බුදු කෙනෙක් ඇයි බණ කියන්නේ? බුදු කෙනෙක් බණ කියන්නේ පුළුවන් තියන හැම එකක්. හැබැයි ඒකට ලෑස්තිලා යන්න ඕනේ පරියන්කට යනකොට සක්මන්ට යනකොට දානි පාත්‍රය අතර ගන්නකොට සිවුර වන්දන වෙලාවේ නිවසකට සේනාසනයට ගොඩ වෙන වෙලාවේ බෙහෙත් පිළිකරක් ගන්න වෙලාවේ හැම වෙලාවෙම ඒකේ තියෙන ඒ වෙනස් වෙන බව මේ මේ වගේ තියෙන ධාතු මනසිකාරේ ඔකිටිනා ඒ ඒ සංඥාවෙන් වැඩ කරන්න ගත්තොත් අපිට පුළුවන් වෙයිද? අපිට පුළුවන් වෙයිද සිවුර පිළිබඳ ආඩම්බර වෙන්න? අපිට පුළුවන් වෙයිද පින්ඩපාත පිළිබඳ ආඩම්බර වෙන්න? අපිට පුළුවන් වෙයිද සීනාසනෙ පිළිබඳ ආඩම්බර වෙන්න? අපිට පුළුවන් වෙයිද මේ බෙහෙත් පිළිකර ගැන පිළම්පත ගැන ආඩම්බර වෙන්න? ඉතින් මේ සිව්පසේ ආශ්‍රය කරගෙන ඉන්න අපි ඒක කොච්චරක් නිත්‍ය සුඛ සුබ කරගෙනද මේ ගිහි ගිහි නොගිහි සම්බන්ධතාවය පවත්න්නේ ඒ වගේම ඒක හෙට නොලැබී යයිද අපේ අනික් කෙනාට නොලැබී යයිද කියලා අපි ළඟ තියෙන මේ අනුන් කෙනෙක් පිළිබඳ අනුකම්පාව සංකාව කම්පාව දිහා බැලුවොත් මේ රූපේ තියෙනවා මේ රූපේ තමයි ඔක්කොම තියෙන්නේ කියලා ඒකට තමයි රජයේ බුද්ධ ශාසනය සලකනවා කියලා කරන්නේ ඔය සිව්පසේට සලකන එක තමයි. දායකයොත් කරන්නේ ওই ටික සලකන එක තමයි. සංඝයාත් කරන්නේ ওই ටික සංගලන එක විතරයි. නමුත් සංඝයාට ඒක ප්‍රතිවීක්ෂණය කරන්න පුළුවන් නම් මම යැපෙන මේ චීවර පින්න පාස විනාශන ගිලම්පස කියන දේවල් පාවිච්චි කරන කරන හැම වෙලාවෙම තිබ්බ වමයි ඊගාට තියෙන වමයි මේ තිබ්බ දකුණයි ඊගාට තියෙන දකුණයි අතර වෙනස වගේ මේවා ශීඝ්‍රයෙන් විරස් වෙන හැටි ඒක දකින්න නම් ඒ ඒ හැම අරමුණකම හටගන්න ඉස්සල්ලා ජවනිකාව වහකොලේ වහලා ගන්න පැත්ත තමයි බුදුජානනාංශය ඉලි කරලා පෙන්නන්නේ අපි ළඟට එනකොට ඒවා නිකන් තීටි භාවයට පත් වුණාට පස්සේ තමයි අපේ ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ. ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ ඉස්සෙල්ලා ඒක ශීඝ්‍ර වෙනසක් ඇති වෙනවා. ශීඝ්‍ර විපරිණාමයක් වෙනවා. හරියට ගැබේ ඉන්න දරුවා ඒ කාලය ඇතුළත පුදුමාකාර වෙනසක් ඇති වෙනවා ওই දඩ දසේ කඩමස් කාලය තුල. එළියට එනකොට ඌගේ රූපය අරගෙන එනවා. ඊට පස්සේ මුල් කාලේ හරි වෙනස් වෙනවා. ওই වයසට යනකොට යනකොට තමයි ඔක නිකන් තහවුරු ගතියක් පේන තියෙන්නේ. නිසා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් මේ මේ ඊගාට ආත්මයක් තියෙනවා. ඒක ඒකාන්තයෙන්ම සංඤී ඒ සංඥාව කඩලා කඩලා කඩලා ගත්තොත් ආස්වාසේ ප්‍රසවාසයට යන්නේ කොහොමද? ප්‍රසවාසේ ප්‍රසවාසයට යන්නේ කොහොමද? ආස්වාසෙන් ආස්වාදයන් කියලා මේ බලන බැල්මම ඒ මෙතෙක් ලෝකේ පැවතිච්ච දෘෂ්ටි වලට හින පහරක් වගේ. ඒ නිසා මේ කෙනා සහලවල යනවා. වෙන දෙයක් බලන්න හිත හදන කොට සහලවල යනවා. එයාට එතකොට තේරෙනවා මම මේ මේ පුරුෂයෙක් වෙන්න ඕනද, ගෑණියක් වෙන්න ඕනද, උපසම්පදා වෙලා ඉන්න ඕනද, මම උගත් වෙලා ඉන්න ඕනද, මම මොන මොනවද අවශ්‍ය කරන සුදුසුකම් මම මේ මේ අරමුණෙන් අරමුණට වෙනස් වෙනවා කියලා මන්නේ කිසිම සුදුසුකමක් අවශ්‍ය නැහැ. කිසිසේත් කාටවත් කියන්න බෑ ඒ සඳහා මෙන්න මේ දේ නැත්තම් උඩ බලන්න බෑ කියලා. තියෙන දේ සේරම තියෙනවා. ඒතිෙදිත් අපි අරක නැති නිසා මේක කරන්න බෑ මේක නිසා කරන්න බෑ කියලා තව තවත් මේ දේවල් ස්ථාවර කරන්න හදනවා මිසක් මේ මේ ගනුදෙනුවේදී මානසිකාරයේ යෙදිය යුතු තැන කියලා බැලුවොත් කියනවා ඒ විදිහට මානසිකාරයේ යොදන්න එයා ගියාත්ම ඉඳලම ඒ පුරුද්ද ගෙනත් තියෙනවා. පස්චිම භවිකෙක් මේ ජීවිතයට එනකොට එයා යමක ඒ විනාශ වෙන සුළු ගතිය කියන එක අරගෙන නම් එන්නේ නැහැ. නමුත් ඒක දිහා බලන ක්‍රමයක්. මානසිකාරයක් අරගෙන එනවා. කවුරු හරි කියලා දුන්නොත් මේ ආවට පස්සේ ඔබ මුළු ලෝකෙම ඉන්නේ ඔබට මේ අබිනිවේෂණය කියලාද මොකක් හරි එකට රිංගගනින් කියන්නේ. අර දෙපාටපත් යම් මේ දෙපාටපත් යම් ගෑණියක් අනේ රස්සාවක් කරපම් පොතක් කියපම් ගයක් හදපම් ওই ටික තමයි අපිට කියන්නේ. මොතෝ රිංග ගන්න හදන කිසිම දෙයක් ඔබේ හිතසුව පිංස නැහැ කියලා කියන්නේ බුදු කෙනෙක් විතරයි. ඒ නිසා පොඩි ළමයි බුදුහාමුදුරු ගාට යවන්නේ. මොකද ඕක ඉගෙන ගත්තොත් මේ ළමයා මේ ඉගෙන ගන්නෑ. ඒ වගේ මොනම දෙයක්වත් කරන්නේ නෑනේ. ඒ නිසා අම්මල තාත්තලාගෙන බවුරුදු අපි වගේ 60 පෙන්නකන් හිටපල්ලා. ඊට පස්සේ බුදුහාමුදුරු ගාට ගිහිල්ලා යමක් පිනක් දාමක් කරගෙන ෂේප් එකේ ඊගාවාත්මේ නිකන් චාතුම් මහරජිකේට යන්න නැත්නම් තාවතින්දට යන්න. ඒ ඒ දේව දේවලෝක හැම එකෙම ඉන්න දෙවියෝ හිතානිනලු මම නිත්‍යයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පහල වෙලා මම අර කතාවේ දිගට පොඩ්ඩක් ගෙනිච්චොත් සබ්බේ සංඛාර අනිච්චා කියනකොට ඔක්කොම හෙල්ලුම් කරනවලු මේ මේ බුදු කෙනෙක්ලු මෙන්න මේ අපිත් අනිත්‍යයිලු කියලා සහලවනවලු ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ කිසිම කෙනෙකුට නෑ කියන්න බැල්ලු මේ මේක පාරටම එක චිත්තක්ෂණයක මුළු ලෝක ඔක්කොම දෙදරන්න පටන් අර ගන්නවා ඒ ලොක්කගේ ඉඳලා ඒක හරියට කියනවා බුදුරජාණන් වහන්සේ දවස් හතක් විතර ගල්ලනේ හිටපු සිංහේ සිංහදොර ලෙන්න ළඟට ඇවිල්ලා අතපය දිගෑලා හිරි කඩලා තුන් සැරයක් සිංහ නද නදනවලු. නගනකොටම පක්ෂියෝ අහසට පයින්නවලු. ජලජ සත්තු වතුර කිඳා බහිනවලු. බිල් වල ඉන්න සත්තු බිල් අතුරට රිංගනවලු. මොකද දන්නව දැන් මීගාට මෙයා එළියට ආවොත් අහුවෙන ඕන කෙනෙක් කනවා. උට බඩගිනිවිලා ඉන්නේ. දැන් මේ සිංහනාදේ නැතුව දැන් එනවයි කියලා. ඉතින් ඒ වෙලාවට මංගල හස්ති රාජ්‍යයත් කියන්නේ ඇත්ගාලේ රජුරන්ගේ ඇත්ගාල කියලා කියන්නේ එතකොට රාජධානිය. ඒ ඉද මංගල හස්ති රාජයාටත් එදා කාපු කොළබොක්ක බසබසබස කාල බඩෙලියනවා. අර සිංහයාගේ සිංහ නදට. ඒ වගේ තමයිලු බුදු කෙනෙක් ලෝකෙ ඉපදිලා සබ්බේ සංඛාරානිච්චා කියනකොට අපි මරණ ගෙදරදී නම් ඕක කියනවා. අනික් වෙලාට කියන්නවත් හොඳ නැහැ ගෙදරක දොරක මොකද මේ මේ gedara කියලා කියන්නේ ඔක්කොම ස්ථාවර කරන තැනනේ ගිහිගේ කියලා කියන්නේ. ඉතින් ඒක හරි ඒකට ප්‍රශ්නයක් නැත්තේ. නමුත් අපි භාවනා කරන වෙලාවදී ඒක මතයක් විදිහට දෘෂ්ටියක් විදිහට ගෙනියලා මේ ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස වමට වමට වෙනස දකුණට දකුණ වෙනස වගේ බලන්න තියෙන බලය යුතුයි කියන කාරණාවක් උගන්වන කිසිම විශ්වවිද්‍යාලයක් කිසිම විෂයක් කිසිම මහාචාර්යවරයෙක් ඉන්නවද කියලා අහන්න බෑනේ කිසිම මහාචාර්යවරුගේ පදනමක් හිතෙන්න බෑ ඕකේ. කිසිම විද්‍යාවිද්‍යාවට නමක් හිතෙන්න බෑ ඔය කියන බුද්ධ ඥානසෙ පෙන්නන දේ තුල. ඒ නිසා ඒගොල්ලෝ ඒක ඉස්ලාම ඒව මකලා තමයි මේවා පිළිටවන්නේ. කිසි තැනක බුදුන්ට නමස්කාර වේවා කියලා එකක්වත් කරන්න බෑ. මොකද බුද්ධ ඥානසෙ පෙන්නේ බුද්ධ ඥානසෙ පෙන්නේ මේ සබ්බේ සංඛාර අනිච්චා කියලා සිංහනාදේ නදන සිංහෙක් වගේ. කිසි කෙනෙකුට ඒක නෑ කියන්න බෑ. ඇහුණාම සහලවන්නේ නැති කෙනෙක් නෑ. ඉතින් මේ සංස්කාර පුංචිම තැනට ගෙනල්ලා අපි මේ සංස්කාර අල්ලාගෙන අනේක ಜಾති සංසාරං සන්දහා විශ්සංගනේ විසංඝාකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණං කියලා මේ ගේ හදන වඩුවා මේ අපි ගෙනාවු ඒ දෘෂ්ටි බීජ නැවත නැවත වඩන්න අපි මේ දකින දේ අපිට ඕන විදිහට හරව ගන්න හැදී ඒක ආරූඪ කරගන්න ඇති. අපි ඒක ඇත්ත වසන් කරලා අපිට ඕන විදියට බලන්න හැටි. පින්නන දේ කෝක වුණත් ඒක අපි දේශපාලනඥයන්ට විතරයි බනින්නේ. හැම කෙනාම එකයි. හැම කෙනා තුළම තියෙනවා මොනවා පෙන්නුවත් එයාට පේන්නේ බලන්න ඕන දේ විතරයි. ඉතින් ඒක නිසා මේ හය ස්ථානේ ඔය කියපු මේ සංඥාව රූපීය ඊගාවාත්මට යන ඒක අරූපීය ඒක රූපී අරූපී දෙකමය මාරු වෙනවයි එස් මාරු වෙනවයි අරූපිත් නෙවෙයි රූපිත් නෙවෙයි කියන සන්දර්භයේ එතන මේක ඒකත් සංඥාවක් තියෙනවා හරියට රීකිය ක්‍රමයට මේක නිසා මේක නම මේක නිසා නෑ නෑ නෑ නානත් සංඥා බොහෝ හේතු නිසා බොහෝ කර්ම සිද්ධ වෙනවා කියලා කියනවා එහෙම නැත්නම් ඒ විදිහට මේ පැවැත්ම මේ සංඥාවේ පැවැත්ම පරිත්‍ත බොහොම යාන්තම් සිද්ධ වෙයි. ඒක බොහොම සූක්ෂමයි කියලා කියන අනික් කට කියන නෑ අපමානයි. විශාලයි බිරු බොහොම ප්‍රසිද්ධයි. මේ විදිහට මේ අපි සංඥාවට දෙන්න පුළුවන් ස්ථාන හතක් හෝ අටක් තියෙනවා කියලා බුදුජානනාංශය සඳහන් කරනවා. මෙච්චර තමයි තියෙනින් එහාට මොකක්වත් නැහැ. ඔය හැම කෙනාම ඔත එකට අහුවෙලා තියෙනවා. ඉතින් මේ නිසා නම් කිසි කෙනෙක් මේ ඔක්කොම ඉගෙන ගත්තත් මෙයා හිතන්න පුළුවන් මේ සේරම මේ සංඥාවේ පෙන්වන්න පුළුවන් මේ තාරාතිරම් මේ පෙන්වන්න පුළුවන් කට්ටායන් වලට වැඩිය විඥානයේ ලොකුයි කියලා. විඥානං ඡායතනේ ලොකුයි. මොකද විඥාණයෙන් කියන හිතෙන් පහළ වෙන චේතනාවක් විතරයි නැත්නම් චේතනාවක් නෙමෙයි අපි කියන්නේ මේ චිතිවිලක් චෛතසිකයක් විතරයි සංඥාව කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ හිතනවලු මේ විඥානං ඡායතනෙ එහෙම නැත්නම් විඥානය කසිනය මිටෙඩි බලපතලයි කියනවා. ඉතින් මේ මරණින් පස්සේ ආත්මය තියෙනයි ඒක සංඤේ කියලා ගත්තොත් සංඥාවදිගේ මේ විදිහට අටපට පිටකට තහත්පලකට කඩලා ਸਰවඥාච මතක් කරලා තියෙනවා. ඒකට වැඩිය මේ ඔක්කොම විඥානයේ විසින් දෙන නම් වණන් විතක් විතරයි කියලා ඔయిత වැඩිය ලොකුයි විඥානය කියලා ඒගොල්ලෝ ඒ කතාව සංඥා කතාව පැත්තක තියලා විඥානයේ පැත්තට දාගන්න විඥානයේ පැත්තට විඥානයේ උඩට වැඩි ලොකුයි කියලා කියාගන්න කතාවක් තියෙනවා. ඒකට කියනවා මම හිතනවා ඒකට තමයි කියන්නේ කියලා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි. ඒක මහායාන නිකායක් යෝගාචාර කියලා කියනවා. මේ ලෝකේ තියෙන හරියක් තියෙන විඥානයේ විසින් මවන ලද්දක් විතරයි. ඕනම දෙයක් කැමැතරම දකින්නේ විඥානයේ මායාවකට. ඒ දේ මනාපමනාප නැහැ. තියෙන දේ හිත ගිය තැන ආද රජමාලිගාව සෑදී. ඒකට ඒ සංඥාව දීලා, ඒ සංස්කාරය දීලා, ඒ වේදනාව දීලා, ඒක ඒ දේවාටපත් කරගන්නේ මේ විඥානයේ විශ්ින් කරන දෙයක්. ඒ නිසා ඒක මනෝපුබ්බංගමා ධම්මා, මනෝසිට්ඨා, මනෝමයා කියන එකේ ඒකාංශයක් කියවෙනවා. මේ තියෙන ලෝකේ තියෙන හැම ධර්මතාවයක්ම මනෝමයයි. හිතින්ම වන්නා මවා ගන්නා ලද්දක්. නැත්නම් ඒකට අපි ආශාව ඉපදිච්ච කෙනා දෙන අගේ ආඩම්බරයයි අරාබිකරේ ඉපදිච්ච කෙනා දෙන අගේ ආඩම්බරයයි බටහිර ලෝකෙ ඉපදිච්ච කෙනා දෙන අගේ ආඩම්බරයයි කහමිනියා දෙන එකයි කළුමිනියා දෙන එකයි සුදුමිනියා දෙන එකයි තන්නේ ක්‍රම වෙනස්. ඉතින් ඕනම දෙයක් දැකපුවාම ඒකට පටවන දේ ඒ ආරූඪ කරන දේ ඒ කෙනාට නොපෙනෙන්න තමයි ඒක හදලා තියෙන්නේ. මම මේක දිහා බලන්නේ මේ විදිහට දැන් කාන්තාවදියා පුරුෂයෙක් දිහා බලන හැටි කාන්තාවදියා කාන්තාවදියා බලන හැටි ගෑණිදියා නැන්දම බලන හැටි, ගෑණිදියා මිනිස්සයා බලන හැටි, ගෑණිදියා දරුවා බලන හැටි සම්පූර්ණ වෙනස්. ඒකේ ඒක තේරුම් කරලා නෙවෙයි මේ කතාව යන්නේ. බුදුචානන්සේ යෝගේ කර්ණෝලින් පෙන්වලා දීලා තියෙනවා. කබර ගෝයා තල ගෝයා කරගන්නේ කණ්ඩෝනාවට තමයි. ඒක දේශපාලනඥයා කරනකොට අපි හරියම නිඳිත විදිහට දේශපාලනඥයට බයි. මේ මිනිස්සයා ඕනේ පචක් කියනවා ඡන්දේ ගන්න. ගත්තට පස්සේ ඌට උන් දෙක කරනවා. ඒ දේශපාලනඥයගේ නිදර්ශනය අපේ හැම වචනකම තියෙනවා හැම හිතවිල්ලකම තියෙනවා හැම ක්‍රියාවකම තියෙනවා මේ කෘත්‍ය සම්පාදනය කිරීම සඳහා ලැබෙන ඕනම දෙයක් අපි දඩමීම කරගන්න. දඩමීම කරන මේ හදන දේ කවදාකවත් නිවන නැහැ. ඒක පැහැදිලිව බුදුජානසී දේශනා කරනවා. අපි මේ තියෙන දේවල් අඩුම කඩුම කරගෙන ඒක දඩබීමක් කරගෙන අපි নানা ප්‍රකාර ඒවට කියනවා මේ ප්‍රබන්ධ කියලා කියනවා ප්‍රපංච කියලා කියනවා කතන්දර ගොතනවායි කියලා කියනවා වැල්වටාරම් කියනවා මේ සේරම ලෝකයා අතර සංනිවේදනය කඩලා දානවා අනවබෝධය ඇති කරනවා ඒකෙන් කවදාකවත් නිවනක් කරන්නේ ඉතින් ඒක ලේසි වැඩක් තියෙනවා කවුරුත් එක්ක කතා කරන්න යන්නත් ඒවා ආශ්‍රය කරනකොට තනිවියන් එතකොට ඕක නැති වෙනවා හැබැයි එහෙම නැති වෙන්නේ නැහැ එහෙම තනි වෙච්ච පමණ නැති වෙන්නේ නැහැ. මොකද අර යට තියෙනවා අපේ අර ගినాපු මේ කතන්දරගතන ගතිය වැල්වටාරක් කියන ගතිය නිසා අපිට හරි පාළුවක් දැනෙනවා. තනි වෙලා ඔහේ භාවනා කරන ඉන්න දැනනවා නෑ මේ කාටද කියන්නේ. හරි දන්නේත් නෑ. මේක බලන්න ඕන. කියලා අර භාවනාවේදී යම් වෙලාවක ඒ අනිච්ච සංඥාව ආවනම් ඊය භාවනා නැගිටලා යනවා. අපිට කඩන සුද්ධ කරන වෙලාව භාවනා කරන්න මොකද්ද වුණා? මෙහෙම වෙන්න බෑ. කියලා ඉස්සෙල්ලම කරන්නේ අර එකලස කඩාගන්න. එකලස කඩාගෙන ඉවරලා ඉතින් ඊට පස්සේ මේ හි වෙලාවට මට අහගන්න කෙනෙක් හිටියේ නෑනේ මේකයි මේකයි මේකයි මේකයි කියනවා. ඒක පවත්වාගෙන යන්න දෙන්නේ නෑ. ඒ පවත්වාගෙන යන්න නෑ මේක ඕන දෙයක් වුණත් මේක මම මෙතනලා මෙතෙන් දෙනවා මම දන්නවනේ ඉතිහාසෙ මම දන්නවනේ මේක අරගෙන යන්න ඕනේ කියලා. ඒක සැරේ ජීවිතේ කරනවා. ඒක සැරේ සංසාරක කරනවා. ඒකෙන්නේ. ඒකෙන්නේ නැති වෙන්න හේතුව විචිකිච්ඡාව. කෙනෙක් ළඟවත් ඒ ඔය මේ දකින්නේ කබ්බ තලගෝයා කබරගෝයා කරගන්න ගතිය නැත්තේත් නෑ. ඒක නෑ කියන කවුරුත් ලෝකයේ ඇත්තෙත් නෑ. නමුත් ඒක සිත් වෙදි එතරදී මේක දකින්න පුළුවන් කමක් නෑ. වෙච්ච දෙයකට නම් අපිට පෙන්ලා ඔප්පු කරන්න පුළුවන් උසාවියේදී ඔබ මේ මේ කරුවා මේ මේම කරුවා. නමුත් එතනදීම ඒකම දකින්නකට අපි දැන් මම දැන් මෙතන කියනවා එළඹ සිට 100 කියනවා අප්‍රමාදේ කියනවා. අන්න ඒක දකින්ද එක සැරේ දකින්න ඕනේ මේ පේන දේ දිහා බලන්න තමයි බලන්නයි වග කියනවනේ. පේන දේ මොනවත් කරන්නේ විවාහතරමා ධාතු විතරයි. අපි ඒකට ආරූඪ කරනවා. මේක සත්‍යෙක්, මේක පණයි දෙකක්, මේක ගෑණියෙක්, මේක පිරිමේක්. ඒ අපේ හැටියාව හැටියට. අපිට සංඥාවල් ඔළුවට දාලා තියෙන විදියට. ඉතින් ඒ තැනට අපේ හිත ගිය තැන ආදරජ මාලිගාව හැදී කියන තැනට ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලින් එක පැත්තකින් විස්තර කරනවා. ඕනම දෙයකින් ඕනම දෙයක් හදලා පෙන්වන්න පුළුවන්. තත්ත්වගත කරලා හරි ගැසලා පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක පිළිගන්න විද්‍යාවමත් කැමතියි. ඕනම දෙයකින් ඕනම දෙයක් හදලා ගන්න පුළුවන් කියන එක දැන් ටික ටික ටික ටික ලං කරගෙන එනවා. ඒ ලං කරගෙන ආවට ඒක පිළිගන්නවා කියන එක, ඒ කියන්නේ මේ ක්වොන්ටම්ස් කියන මේ මල හොන්තුව, මේ මල හෝනියම නොදැන හිටියනම් හොඳයි කියලා තියෙනවා. ඔය කිසිම දෙයක් තහවුරු කරන්න බෑ ඒකට. මෙතෙක් හොයාගෙන හැම විද්‍යානුකූල සමීකරණයක්ම බොරු වෙනවා. හොයාගෙන තහවුරු කර දුන් තේරම් බොරු වෙනවා. ඉතින් ඒකෙන් හරියට අපහසුටපත් වෙන බෞද්ධය පවා. බෞද්ධය පටන් ගන්නේ නම් විද්‍යාව අනිච්චන් දුක්ඛන් නැත්තම් කියලා තමයි. හැබැයි නැතිම දෙත් ඉච්චරයි. බෞද්ධය තුල විශේෂම සිංහල බෞද්ධය තුල නැතිම දේ තමයි මේ අනිච්චම් පිළිගන්න කැමති නැහැ. එහෙම නැත්නම් විද්‍යාව පිළිගන්න කැමති නැහැ. ওই ත්‍රිලක්ෂණය තමයි අපිට තියෙන්නේ. ඒ වෙනස් වීම දකින්නකොට එන බඩ විකාර වෙන හැටි, ඔළුව විකාර වෙන හැටි, තෝන්තු වෙන හැටි, ඔළුව පිස්සු හදා ගන්න හැටි දිහා බලනකොට පේනවා මේ මන් දන්න වැදගත්ම ගුරුවරු මටත් උදව් කරපු ගුරුවරු තුන් දෙනෙක් එක්ක සිවුරු ඇරියා එක්ක කමටාන් දීප නතර කරා. මොකද කමටාන් දීලා භාවනා කරනකොට ඒ කාන්තෙන් පිස්සු ඇදෙනවා. ඒ කාන්තෙන් වැඩ කරනවා භාවනාව. කද්දරන්න බෑ. මේ මම මේ දැන් කියප එක දැන් නැහැ. ඉතින් নানা විදිහේ ඒක ගැට ගහගෙන අරකින් මේක සම්බන්ධ කරන කතන්දර ගොතනවා. එහෙම නැත්නම් අපි කියනවා මේ වැල්වට අරන් කියනවා කියලා, ප්‍රපංච කරනවා කියලා, වාග් බහුල්‍යයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක දිහා බලාිනකොට පේනවා ඉතින් මේක එදත් එච්චරයි එදත් එච්චරයි ඥාන පිළිපකමක් අත් බෞද්ධ බෞද්ධකමක්වත් නැහැ. ඒකෙන් දැනගන්න පුළුවන් එයාට තියෙන ලෙඩේ තමයි නඩත් තියෙන්නේ. මගේ වැඩේම දෙයක් දැකපමයිට අපි දිවිසරේ කරනවා. ඒක මම කරගන්න හදනවා. අඩු ගන්න මෙත් බලන්න අනපනෙත් මගේ කරගන්න. ඒකෙන් එන ධානයත් මගේ කරගන්න හදනවා. අනිත්‍ය දැක්කොත් ඒ අනිත්‍යත් මගේ කරගන්න හදනවා. දුක දැක්කොත් ඒ දුකත් මගේ කරගන්න හදනවා. ඉතින් ඒක නැති කීම තමයි අනිත්‍ය දුක්ඛ මගේ නෙවෙයි කියන්නේ. අනිත්‍ය දුක්ඛ නැති කරන්න යන්නේ නැහැ. ඒව එහෙමයි. හැබැයි ඒක මගේ නෙවෙයි. ඉතින් එතෙන්ද ගෙන යන්න බුදුරජාන්සේ කියනවා මේ විඤ්ඤාණය සංඥාවේ අවස්ථා හත අටකට තේරෙනවා. ඒක තියෙද්දි නෑ නෙමෙයි ඔක්කොම විඥානීය මායාවක් කියලා පෙන සමහත් බ්‍රහ්මණත් ඉන්නවා මාන්නේ මට මේ සියල්ලම මේ මට්ටම් සංඥාවේ නැත්තන් ටිකයි ඒක විඥානයේ නටන නැටිලා මට තේරෙනවා ඒ තේරෙන නිසයි මං කියන්නේ මේවා තේරුම් ගන්න තු අපිට ඉගොඩ වෙන්න බෑ එතකොට තේරෙයි මං හිර වෙලා ඉන්න තැන මෙන්න මේකයි කියලා ඒක හරිම අමාරුයි පිළිගන්න පිළිගන්න බැරි එතකොට අර ආත්මය මම හදාගත්ත මමයා එනතන් අපේ තේමාව විශාල අභියෝගයක් ලක් කරනවා. ඒකට ඉතින් කියන්නේ මම යගේ නැත්නම් ආත්මයේ සීතිනසා ගැනීමේ ලක්ෂණ පහළ වෙනවා. යාට තේරෙනවා මේ කරගෙන යන භාවනාවේදී පෙකෙනවල කැපෙනවා කියලා. පැවැත්ම නැති වෙනවා කියලා. ඉතින් පුළුවන් ද පෞල් කාර්යයකට මේක කරන්න. ඉතින් පුළුවන් ද සමිතියකට නිවන දෙන්න. ඒක පුළුවන් ද අපිට අතීතේ දෙන්න අනාගතේ දෙන්න කද්දාකත් කරන්න බෑ මම දැන් මෙතන කියන ඒ කෙනාට ඒ වෙලාවේ අවබෝධ කරනවා මිසක්කා ඒකේ පැවැත්මක් ඒකේ ස්ථාවර ගතියක් කරන්න හදනවනම් ඒකට ප්‍රධානම කියන අනිච්ඡත්වයට අනිච්ඡත්වයට විශාල බාධාවක් ඇති ආගමක් සංස්ථාගත වෙනකොට හැදෙනකොට ප්‍රධාන වශයෙන් කරන්නේ ওই තාවුරු කර ගැනීම තමයි. ඒ කියන්නේ නිත්‍ය සංඥාව නැති කරනවා. අනිත්‍ය සංඥා ඇති කරනවා සමාවෙන්. එකලියලා අපි මෙහෙමයි අරයට වෙඩි වෙනස් මේ මේවා අපේ ලක්ෂණ මෙහෙමයි කියලා නිකාය හදාගෙන නටන්න හදනවා කියලා කියන්නේ වවාගෙන කරන දෙයක් මිසක් ඒ සර්වචන් වහන්සේ වාගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් පෙන්වන්න හදපු ඒ හැම දෙයක විනාශ වෙන ගතිය කියන එකට විශාල අභියෝගයක් සිද්ධ වෙනවා. ඉතින් ඒකට සූදානම් ශරීරයක් යන යන පරියන්කේ අපි ළඟ තියෙනවා. ඒකට සූදානම් ශරීරයක් යන යන සක්මණේ තියෙනවා. ඒකට සූදානම් ශරීරයක් සිවුර ඇඳින වෙලාවේ, පින්නපාත කරන වෙලාවේදී, මේ සීනාසනයකට සම පීසෙන වෙලාවේ, කිලම්පසක් වළඳන වෙලාවේ, ඇසුරු කරන වෙලාවේ මෙහෙම තියෙනවා. ඒ විනුවට මේ මම අහවලා කියලා පෙන්වන්න හදන ගතියත්, එයා යාමයි කියලා පෙන්වන්න හදන ගතියත් මත තමයි අපේ සම්බන්ධතාවය තියෙන්නේ. සම්බන්ධතාවයක් තුල කවදාකවත් බෑ අනිච්ච සංඥාව ගන්න. සම්බන්ධතාවය නැතුවත් බෑ. නිසා හැම සම්බන්ධයක්ම ওই තාලෙට යන්නයි. වෙනස් කරන්න යන්න එපා. ඉතින් බලන්න එකට පෙළඹෙනකොටම මම ඒකට ආරූඪ කරලා තියෙන හැටි මේ කඹරයත් අලවයා කරගන්න හැටි කණ්ඩෝ නැවට. ඒ කාර්යය කරන තුරු කාගෙත් රැවටිල්ල මාරුව බලබලාදීයට කැළඹිල්ල. එච්චර තමයි. උන්හට මොකක්වත්ම නෑ. අපි කියනවා මෙයා සත්පුරුෂයා මෙයා අසත්පුරුෂයා කාගෙත් එහෙම එකක් නෑ. කාගේ ළඟත් ඒක සත්පුරුෂයෙක් දන්නවා. මේ කරන්නේ බඩ වඩා ගන්න කට වඩා ගන්න කරන වැඩක්. අසත්පුරුෂය හිතන නෑ නෑ අපි අපි එහෙම ඇත්තෙත් නෑ අනික් කටෙත් මේක තේරෙන්නෙත් නෑ කියලා මේ ඔළුවේම කක්ක තියාගෙන ඉස්සිස් කිය කිය ඉන්න ඉස්සෙක් වාගේ කටයුතු කරන නිසා යෝගාවචරයට මේක පේන්න පටන් අර ගන්නවා භාවනා කරගෙන යනකොට කුබණ කැටු නැටුම් කෙලි කවට සිනාදා මේ උපන්නාට මේලෝ වැරිනවා විනා ඉන්නවා විනුවට අපි අර්ථ දෙන්න හදනවා අගයන් දෙන්න හදනකොට වෙන්නේ මොකද්ද අපි අර සංඥා වලට නිත්‍ය ගතිය දෙන්න හද නැත්නම් සංඥා විපල්ලාස් කියලා එකට කියන්නේ. හැබැයි ඒක මේ පංචස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඉතාමත්ම මායාකාරී කැත්තන තමයි විඥානය පිළිබඳව සමා වෙන්න සංඥාව පිළිබඳ ඇත්තා වූ පක්ෂිෂ. මොන විදිහකට අයින් කරන්න බෑ. ඒක වට කරගෙන එන්නේ කට්ටියත් එක්ක. ඒක නිසා ඒක Taman තුලින් මේක ගලව ගන්න නම් හොඳ නිතරම අවදියෙන් ගත කරන්න ඕනේ. මේ සංඥාව කියලා කියන්නේ තරම්ම ගැරන්ටි හැවක්. බණ්ඩක්ක පාත්‍යක්. එයා ඇවිල්ලා අපිව ස්ථාවර කරන්න හැටි, අපිව ගෙට ගෙවද්ද නැහැටි. එහෙම නැත්නම් අබිනිවේෂය කරන්න හැටි, අඳින හැටි, ගුණාට ආන්න එක දැනගන්න. ඒක මම හිතනවා යාළුවෝ එකතු වෙලා කරනවා නම් බැරිත් නෑ. අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට අපේ ඔක්කොමලා ඕනම කෙනෙක් අපි හිටියා 8 දෙනෙක් මම භයානක අට දෙනෙක්. යට දෙන ඕන කෙනෙක් ඇඳපු ගමන් අනිත් එක කරන් කියනවා මේ. අඳින්න එපා. මොනවාරි කරනකොටම ටක් ගාලා මතක් කරලා දෙනවා. උන් ඇඳයි කියලා. අපි අපි මතක් කරගන්න. මේක මේ නිවන් දකින්න කරන වැඩක් නෙවෙයි. අපි ඔක්කොම ගමෙන් ආපු ළමයි. අපිට කාටවත් ඕන වෙන්නේ මේ ඒ ඒ කණ්ඩායමේ නායකයා වෙන්න. ඉතින් මේ අන්දෙන හැටි අපි දකින්න. ඒ නිසා කොතන සමාජයට ගියම කවුරු ගරු වෙන්න හදනවනම් අයියා වෙන්න හදනවනම් අක්ක වෙන්න හදනවනම් මුදල වෙන්න හදනවා අපි නිකන් ඇහක් ගන්නවා අන පොර හරි ඌ දැන් අයියා වෙලා අක්ක වෙන එකක් තියෙනවා මුදුන මුදුනි වෙන එකක් තියෙනවා ඒ හැමදේම දිහා බලනකොට ඒක සහ උපහාසයට දාලා බලනකොට ඕනෙම සමාජයකට ගියාම තාලා තියෙන මොකුත් නැහැ හැම කෙනාගේම භූමිකාව හැම කෙනාගේම රංගනේ දිහා බලන්න ගියාම මේක හරීම කැත විදියට සිද්ධ වෙනවා වැඩි කියන්නේ ඒක ඉතාමත්ම කැත විදියට සිද්ධ වෙනවා දැන් නිලතර තාන්නමන ලැබුපය තුන. අනිකත් ඉතින් අඬා වැටෙනවා අනේ අපිට එතෙන්ට යහගන්න බැරි වුණා කියලා. ගියාට පස්සේ ඒගොල්ලන්ත් ඒක තමයි වෙන්නේ. ඒ නිසා අපි ඉන්න දැන කිසි බාධාවක් නැහැ මේක තේරුම් ගන්න. අපි යන පාරේ ඔක තේරෙනවා. අන්න ඒක තේරුම් ගන්න එක ඒ ඒ කාරණා ඉස්මතු වෙනකොට ඒක දැක ගන්නාසුළු ලෑස්තියක් ඇති කිරීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා